අමරදීව හරසර මෙලොව කතරම් සංගීතඥයන් බිහි වුණත් බිහි වුවත් ඒ සියල්ලන්ගේම මහා පුරුෂයා මේ පින්කෙතක් වූ හෙළ රන්දෙරණේ කෙනෙක් වීම ලාංකිකයන් වශයෙන් අපිට මහා භාග්‍යයක්. ඔහු හෙළයේ මහා ගාන්ධර්වයා ලෙසින් කීර්තිනාම ලැබූ තම විෂය පරතරට උගත් පරතරට පරිශන කළ සහ ඒ පරිශනයන්කින් දුකටපත් හදවත්වල සිට ප්‍රීති ප්‍රමෝදයටපත් හදවත් දක්වා වූ විශාල පරාසයක් දක්වා නානාවිද භාවයන්ගෙන් යුක්තව සිත් සනසන්නට දායක වූ කලාවේ බත සරිකල පඬිත් W.D. අමරදේවයන් එතුමාගේ නාමය හැමදාමත් අප අතර රැඳිද්දී බාධා නොමැතිව අපිට නොදන්වා පැමිණි මරු එතුමන්ව අපෙන් වෙන්කලේ හරියටම මීට වසර 3කට පෙර එනම් අද වෙනි දිනකයි ස්වර්ණමය යුගයක නිමාව සමිතුහන් කළ ඒ යුගයේ පුරුෂයාගේ සුවිසල් මෙහෙවර අකයන්ට ගන්නා පුංචි උත්සාහයකි මේ Thank you. පින් කෙත හෙළරන්නේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේ රත්නමාලිසේ කිරණයි මහවෝ සෙවණයි තිසාවැවයි ඊගිරියයි මගේ උරුමයයි රත්න 1927 දෙසැම්බර් මාස 5 වන දින මොරටුවේදී මෙලොව එළිය දුටු අමරදිව්‍යන්ගේ සංගීත දිවිය ඇරඹෙන්නේ කුඩා කාලයේදීමයි. මම උපන්නේ මොරටුවේ කොරළවැල්ලේ දෙපසින් මුහුදත් ගඟත් අතර දිවෙන ගම් පියසක්. බොහොම සුන්දර ගම් පියසක්. මොකද මේ එක පැත්තකින් මෝද අනිත් පැත්තෙන් පානදුරා ගඟ. ඒක මැද්දෙන් දිවෙන ගම කොරළවැල්ල. මේ කොරළවැල්ලේ ජනප්‍රිය මාවතේ 341 අංකයේ දරන නිවසේ අල්මරාවේ ලැබුවේ වසර 1927 දෙසැම්බර් 5 වෙනිදා. එතකොට මගේ ගමේ පන්සල මහා පන්සල කියලා පන්සලක් තියෙනවා කුඩා ආවාසය කියලා තවත් තිබුණා. ඒ ආවාසයේදී මම මුලින්ම මේ පන්සල් පොත් කිව්වා. මේ සංඝයා වහන්සේ යටතේ ශ්ලෝක, ගාථා, කවි කියන ඉගෙන ගත්තා. ඊට පස්සෙ ගමේ පාසල ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාඨශාලාව. ප්‍රාථමික අධ්‍යාපනය ශ්‍රී සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් ලැබූ ඔහු මොරටු විද්‍යාලයේ කොළඹ කලා සංගමය ආදීන් මෙහෙය වූ කවි හා ගායනා තරඟවලින්ද ජයග්‍රහණයන් වෙත පියනැගූ අතර ඒ නිසාම ගුරුවරුන්ගේ මෙතිහත් වීමෙන් ඔහුව ලංකා ගුවන්විදුලි සේවයේ ගායක මඬුල්ලට ඇතුළත් කරනු ලැබුවා. ඒ අතරතුර 1945 දී ජනකලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායන හා වයලීන වාදක තරඟයකින් රන් පදක්කම දිනා ගන්නටද ඔහු සමත් වුණා. ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනයේ ලබන කාලයේදී අශෝකමාලා චිත්‍රපටයේ රූගත කෙරෙන්ද ඇරඹුණු අතර එහි සංගීතයේ මෙහෙයූ මොහමඩ් ගවුස් මාස්ටර්ගේ ඇසුර ලබන්නට වරම් ලැබමින් එම වාදක මණ්ඩලයේ ප්‍රධාන වයලින් වාදකයා ලෙසද තෝරා ගැනුණා. ඇත්තටම අමරදේවයන් සංගීතයට යොමු වුණේ කෙසේද? මා සංගීතයට හුරු වුණේ පාසල් යන පළමු ගෙදරින් මගේ පියා ඉතාම ප්‍රසිද්ධ වඩු කාර්මිකයෙක්. මම හිතනවා මොරටු පුරවරේ මොරටු බොහොම ප්‍රසිද්ධ යමනක් තියෙනනේ ගහට ගහ කම වෙන පොරදී. ගස් පිළිබඳ ලී දැව අතරේ තමයි මම උපන්නේ. හ්ම් ලී දඬු. එතකොට ගෙදරම තිබුණා මේ වඩු කර්මාන්ත ශාලාව වඩුව. මගේ පියා මොරටුවේ ඉතාමත් ප්‍රසිද්ධ කාර්මික ඔහුගේ නම WD ජිනෝරිස් පෙරේරා. මේ WD කියන්නේ වන්න කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා. ජිනෝරිස් වාසුන් නැහැ කිව්වම මම හිතනවා මුරුටුවේ ඕනම මේ වඩු කාර්මික කිස නමනවා. ඊටාම් සියුම් වහුලේ හිටියා මා වැඩිමහල්ම සොහොයුරිය. හ්ම්. ඊළඟට සොහොයුරෙක් ඉන්නවා WDC පෙරේරා. ඊළඟට තවත් සොහොයුරෙක් WD එස් පෙරේරා සිවියන් පෙරේරා. එතකොට ඊළඟට තවත් සහෝදරියක් ඉන්නවා. ඒ සහෝදරිය දාදු ජීවත් වෙනවා. DD Jesslyn Perera. ඊළඟට WD ජස්ටින් පෙරේරා කියලා මා ළඟම සහෝදරෙක් හිටියා. ඔහුත් මා මා කුඩා කාලේදීම වයස ඔහුගේ වයස 13 දී පමණ මිය ගියා. ඒක මම තමයි පවුලේ බාලම පද පිස්සාරට යලා හඳුන්වනවා. වන්න කුවත්තවලගේ දොන් ජිනෝරිස් පෙරේරා නැති මගේ පියා. වඩු කාර්මිකෙක් වගේම දැව හා ජීවත් වුණු කෙනෙක් හිට ඔහු තමගේ අතේ තිබුණු දැවෙන් පළවෙනි වතාවට වයලීන නැමැති සංගීත භාණ්ඩය නිර්මාණය කළ ඔහුගේ අතින් වයලීන හැදුවා මට මතකයි. ඔහු මේ තාත්තා මේ ඇත්තටම මේ වඩු කර්මාන්තේ පමණක් නෙවෙයි හොඳ වයලීන වාදක. ඒකර මගේ මාව මේ මගේ ඇත්තටම මම පියා බෞද්ධ මගේ නම් මව ඒ මොරටුවටම යාබද අනෙක් බඩු කර්මාන්තය පිළිබඳ ප්‍රසිද්ධියක් කුසලන අනෙක් ගම තමයි ඉඳිබැද්ද. ඉඳිබැද්ද. ඉඳිබැද්දේ ජන්මලා වෙරපු මගේ මව බලාපු වඩුගේ මැගි වෙස්ලියානා මැන්ඩිස්. මැන්ඩිස්. ඇය අත් වශයෙන්ම මෙතෝදිස්ත් ආගමට අයත් කාන්තාවක්. ඔව්. ඇය ජන්මෙම ලබා තිබුණා පල්ලියේ ගායනා කිරීම. දක්ෂතා නිසා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අවධානයට පාත්‍රව ඩී.පී. ධනපාල මහතාගේද සහයෝගය ඇතිව ලංකාදීප පත්‍රයේ ශිෂ්‍යත්ව අරමුදලකින් 1950 මැද භාගයේ ඉන්දියාවේ ලක්නෝ නුවර බහත්කන්දි සංගීත අධ්‍යනායතනයේ ඇතුළත්ව අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි එතුමා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ වේ කටයුතු කළ අතර එකල පැවති බටහිර කර්ණිය යටපත් කරගෙන හිසෙසූ සිංහල කම නිසා බොහෝ උගතුන් තම ක්‍රිස්තියානි නම් අත්හැර සිංහල නම් යොදාගත් අතර සරච්චන්ද්‍රයන් මෙතුමාට අමරදේව යන නම ලබා දුන්නා. ගුවන් විදුලියේදී අමරදේවයන්ට සරච්චන්ද්‍රයන්ගේ ඇසුර ලැබීම අමරදිව්‍යන් සැලකුවේ එය තම සංගීත දිවියට මහත් ආශිර්වාදයක් ලෙසයි. සරච්චන්ද්‍රයන් නිෂ්පාදනය කළ වැඩසටහනක් ශාස්ත්‍රීය සංග්‍රහය. එදා ඒට තේමාව සැපියූ ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේවයන් විශේෂ සිද්ධියක් ලෙස සඳහන් කරන්න පුළුවන් මේ ශාස්ත්‍රීය සංග්‍රහයට තෝරාගත්තු තේමා වාදනය. මම හිතනවා වාදන කිහිපයක් වාදනය කළාන් පසු මහාචාර්ය සරච්චන්ද්‍ර විසින්ම තෝරා ගන්නා ලද තේමාවක් මේ. මට මතකයි ඒ තේමාව ජෝගියා නැමැති උදේ කාලේ ගායනය වල වාදනය වල ඒත් වශයෙන් මේ රාගධාරී සංගීතයේ මේ ගාන සමය කියලා එකක් පවතිනවා. ඒ ඒ ගාන සමය අනුව මේ අත් වශයෙන් හිරු උදාවත් සමග ගායනය වන රාගයක්. ඒ ජෝගයා මේ තේමා විශේෂයෙන්ම උස්තාද් බිස්මිල්ලා ખાન නැවති අග්‍රගණ්‍ය ශනායි වාද්‍ය ශිල්පියා විසින් වාදනය කරන ලද තේමාව. ඒ මෙසේ වාදනය වෙනවා. කරන මේ ගායන කරනකොට අපිට මේක ಭಾರತೀಯ පවුල නෙමෙයි මෙහෙ මුස්ලිම් දේවාලයන්හි වාදනය වෙනවා මේක ඇත්ත වශයෙන්ම මේ මේ රාගයේ ඒ චෝගිය කාලින් වඩා නමින් සඳහන් වඩා හොඳයි මොකද රාග දෙකක සම්මිශ්‍රණයක් මේ තියෙන්නේ. ඒ රාග දෙකම උදේ කාලේ වාදනය වෙන ගායනය වෙන රාගද්වයක් මම මේ හිරු උදාවත් සමග ගායනය වෙන දෙයක් නිසා කිසියම් ශාස්ත්‍රීය සංග්‍රහයක උදාව නියෝජනය කරන්න විශිෂ්ටතම තෝරා ගැනීම හේතුකට සඳහන් ගන්න පුළුවන්. අමර දිව්‍යයන්ගේ මේ සුගායනීය හඬද එදා සරච්චන්ද්‍රයන්ගේ මන තුළ පිනවන්නට හේතු වුණා. far. සංකර හිමෝ අරනේ සීත චන්දන ලපාලු දෙවන චන්ද්‍රරත්න මානවසිංහන් මහගම සේකරාදී විශිෂ්ටයන්ගේ ඇසුර ලබන අමරදේවයන් සිංහල සරල සංගීතය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් කරන්නේ Tamanගේ ಭಾರತೀಯ රාගධාරී සංගීත දැනුම හා සිංහල සංගීතය පිළිබඳ පෘතුල දැනුම පිළිබඳ විවෘත මනසකින් ශේකරයන් සමග එතුමන්ගේ දායකත්වය කෙතරම් දෙයත් ඔවුන් දෙපළ එකල හඳුන්වනු ලැබුවේ ගී පොතයි මේ විතයි ලෙසින් වසර 1960 මේ පමණ සංගීත අංශයට ගුවන්විදුලි ආයතනයේ මම පත්වේ ආවා ඒ දවස්වලදී වගේම මේ අප අතරින් වෙන් වූ අපේ මිත්‍ර මහගම සේකර රචකයෙකු හැටියට මෙහි ආවා එතනදී අපි හමු වෙලා මේ මధుවන්ති නැමැති ගීත සංග්‍රහය කරන්න පටන් ගත්තා එහෙදි මට අද්දකින් හැටියට කියන්න පුළුවන් මේ ගීත සාහිත්‍යයක් ලංකාවේ ගොඩනැගීම සඳහා එක්තරා විදිහකට ආදර්ශමත් වෙන නැත්නම් පුරෝගාමි මේ කාර්යයක් ඉටු කළයි කියලා මහගම. හොඳ කවිම තමයි ගීත වෙන්නේ. නමුත් ගීතයේදී හිත අඩංගු විය යුතු තවත් ගුණාංග රාශියක් තියෙනවා. මොකද ගීතය ඇත්ත වශයෙන්ම සංගීතයේ ප්‍රබල ශාඛාවක් වශයෙන් පිළිගන්නකොට අපිට මතක් වෙනවා ಭಾರತයේ ජයදේවලියු ගීත ගෝවින්ද භගවත් ගීතා වගේ මීරා භජන් සූර්දාස් රාමදාස් ආදී කවියන් මේ ගීත සඳහාම ලියූ කාව්‍ය වර්ගයක් තියෙනවා. මේ ගීත සාහිත්‍ය නැත්නම් ගීත කාව්‍ය කියලා අපිට මේ නම් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මම දන්නේ කොතෙක් දුරට මම හරිද කියලා. ඒ ආර ගැන හිතනකොට සාමාන්‍ය මහගමසේකරගේ සහජ ගුණයක් තිබුණා අනායාසයෙන් ගලා එන සංගීත අනුරූපී බස් වහරක් මේ වදන් භාෂාවේ ඒ බස් වහර ඊටාම ලෙහෙසියෙන් සංගීතයේ ධ්වනි වලින් අලලා ගන්නට පුළුවන් ගතියක් මට දැනුණා. සේකරයන් පවසන ආකාරයට කලා මාධ්‍යයන් වශයෙන් විවිධ වූද කලාකරුවා වූ පුද්ගලයා කරන්නේ එකම වැඩකි එකම කාර්යයකි එනම් තම සිත තුළ වූ යම්කිසි වින්දනයක් අනුන්ට ඉදිරිපත් කර ඒ පුද්ගලයාගේ හිතෙත් ඒ වගේ වින්දනයක් ඇති කර රසයක් ලබා දීමයි එක් එක් කලාකරුවන් මේ වින්දනය ලබා දීම සඳහා එක් එක් මාධ්‍යයන් භාවිත කරයි මේ කුමන මාධ්‍යයක් පාවිච්චි කළද ඔහුගේ මූලික කාර්යය එකකි. එකී කාර්යයේ මනමින් හඳුනාගත් පද්මශ්‍රී පණ්ඩිත් W.D. අමරදේව සූරීන්. වක්කර ළඟ දිය බැටෙන තාලලට සිත පැටව උඩ පැන නැතුවා වැස්ස වගින්නට කිස්සර අහසේ වලාකුලින් විදුලිය කෙතුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් වටලොළු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නොකාරු දැල්මෙන් බැලුවා ගලමතු පිට මල පිටෙන් ගලමතු පිට මල පිටෙන් මල වට බම රිඳුනතන් මල වට බම රිඳුනතන් බැහි බැහැලා ගල පිරෙන් වැහැලා ගඟ දිරින් ගඟ උතුරා හිත පිරෙන ගඟ උතුරා හිත පිරෙන ගල මතු දෙක මල පිටින් මල වට බඹරින් නැතන් වැහි වැලා ගඟ පිරෙන ගඟ උතුරා හිත පිරෙන ගලා හැලෙන වැහි වතුර වගේ කුණ විනා විරන් කළු කිනාවේ යන් වෙලා මගේ හිත කිනාවකින් තව කිනාවේ යන් කළු කිනාවේ යන් සලහෙලෙන වැහි වතුර මගේ කුම් කිනාවේ යන් කළු කිනාවේ යන් වෙලා මගේ හිත කිනාවකින් තව කිනාවේ යන් කළු කිනාවේ යන් ඇත්තටම මේ සොඳුරු නිර්මාණකරුවාණන් වෘත්තීයමය වශයෙන් සංගීතයට යොමු වුණේ කෙසේද? සිහිපත් කරනකොට ඊට පස්සේ මටම සමහර විට හිතා ගන්න බෑ මම කොහොමද මේකට යමුනේ කියලා gederin ඒ ලැබුණු උරුමය ටික ටික වර්ධනය කරගනිමින් මා පාසලේදී දස්කම් දුටු ගුරුවරු මගේ මුල්ම සංගීත ගුරුතුමා ලෙස මා සඳහන් කළ යුතුයි ඒ සද්ධර්මෝදේ එදවස සංගීත ගුරුවරයෙක් ලෙස වැඩ කළ W.J. ප්‍රනාන්දු මුල්ම ගුරුතුමා W.J. ප්‍රනාන්දු කියන්නේ අශෝකමාලා චිත්‍රපටයේට ගීත නිබන්ධය කළ ඩීටී ෆර්නෑන්ඩෝ ඩීටී ෆර්නෑන්ඩෝ මහතාගේ සොයුරා ටැනිස්ටර් තෝමස් ෆර්නෑන්ඩෝ මහතාගේ සොයුරා තමයි WJ ෆර්නෑන්ඩෝ. එතකොට ඔහු මාව ඉතාමත්ම මේ සෙනෙහසින් සංගීතය වෙත යොමු කළා. ලෝක අවස්ථාවල මාව ඉදිරිපත් කළා. කොටිම කියනවා නම් ඔහු නිවාඩු යන දවස්වල සංගීත පන්තිය බාර දෙන්නේ මටයි. මුලින්ම අත් වශයෙන්ම මම ඒ gederin හා පාසලෙන් ලැබූ අධ්‍යක්ෂකම් තුලින් වර්ධනය කරගත්තු මේ කලා කෞශල්‍ය තුලින් මම ගුවන් විදුලියට එකතු වුණාම හිතනවා. ඔය ශාන්ත මේ රායාමේ කියන ගීතය තමයි මම හිතනවා මම මුලින්ම නිර්මාණය කළ ගීතේ. පෙළහවුල සහ කුමාරතුංග මුනිදාස මෙනි මහා පඬිවරුන් ළඟින් ආශ්‍රය කරමින් සිංහල භාෂාව පිළිබඳවද ඉහළ දැනුමක් ලබා සිටි අමරදේවයන් වර්ෂ 2010 දී පිලිපීන රමුන් මෙඩ්සිසේ සම්මානීය ඉන්දියානු පද්මශ්‍රී සම්මානීය සහ ශ්‍රී ලංකාවේ කලා කීර්ති ජනාධිපති සම්මානීය සහ 1998 වර්ෂයේදී දේශමාන්‍ය සම්මානය ඇතුළු ගරු බුහුමන් රැසකට හිමිකම් කියන්නට සමත් වුණා. තම පුළුල් දැනුම් පරාසය නිසා ඉන්දිය සංගීතයට හෝ දේශීය සංගීතයට කොටුණු වී මේ දෙකෙහි සම්මිශ්‍රණයක් ගීතී පදවලට අනුරූප වන පරිද්දෙන් යොදා ගනිමින් තනු නිර්මාණය කරන්නට ගයන්නට මෙන්ම ගීත රචනා කරන්නේන්ද ඉදිරියෙන් සිටියා මා නිර්මාණය කළ ගීත තමයි පීනමුකු කලු කලු ගංගේ සීගිරි සිතුවම් බ්‍රහමණි මගේම ගී මම ලියෝගී පීනමුකු කලු ගංගේ මුල් අවධියේදී අත් වශයෙන් මේ ගීපද රචනය පිළිබඳ සුවිශේෂ පුද්ගලයෝ අපිට දකින්න ලැබුණේ නැහැ. බොහෝ විට තමන්මයි කරගත්තේ. ඉතින් ඒ දවස මාළිව ඊට පස්සු කාලිනෝ ඉතින් මේ ප්‍රවීණ බොහොම නයිපුණ්‍ය ඇති ගීත රචකයින්ගේ සහාය අපි ගත්තා. ඒක මා විසින් කියවිතු මම හිතනවා මම අර සද්ධර්මෝදයෙන් නැවතුනේ නැහැ. මම හිතනවා මගේ මූලික අධ්‍යාපනයේ මාතරම් පාසල් වලට ගිය කෙනෙක් ගැන හිතන්නම් ඒ සිත ධර්මෝදේ ටික කලක් ඉගෙනගෙන අටවන පන්තියේ දක්වා ඉඳගෙන යනකොට මට මේ මේ ස්කෝලර්ෂිප්ස් වගේ ප්‍රදානය කරා කියලා ශික්ෂාත්ව ශික්ෂාත්ව ප්‍රදානය කරා සිරිසු මංගල පාන්දුරේ පාන්දුරේ සිරිසු මංගලයට ගියා ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා එයින් ටික කලක් යනකොට මාවන කලුතර විද්‍යාලයේ මගේ WJ ෆලන් ගුරුතුමා කලුතර කලුතර ගම ඔහුගේ සම්බන්ධය ඇතුව කලුතර විද්‍යාලයට මම ඇතුළත් වුණා. එයින් ගියා මම ওই ඩීටි ෆර්නෑන්ඩෝගේ ගම අම්බලන්ගොඩ ඒ අසල බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය. ඒ වගේ මං ගියා එතකොට ධර්මෝදයේ සිරිසු මංගලයේ කල්තර විද්‍යාලයේ සිද්ධාර්ථ විද්‍යාලයට ඇවිල්ලා ඊට පස්සේ තමයි මට හිතෙනවා ලංකාදීප ශිෂ්‍යත්වය ගොඩනගලා ඔය අශෝක කුමාර චිත්‍රපටයෙන් පසු අශෝක කුමාර චිත්‍රපටයේ මා ගැයූ ගී දෙකෙන් ලැබු ප්‍රසිද්ධිය මත ඊට පස්සේ ප්‍රේම කුමාර පිටවල මහතාගේ සැලෙන සංදේශයට ගැයූ කවි මේ පිළිබඳ ප්‍රසාදයටපත් වූ ලංකාදීප කල්තුරු වේවකට දිවි ධනපාල් මූලිකව ගොඩනැගුව ලංකාදීප ශිෂ්‍යත්ව අරමුදලක්. ඒ ශිෂ්‍යත්ව අරමුදලෙන් මට යන්න ලැබුණා ලක්නෝහි වත්කන්දේ සංගීත ආයතනයට. Thank you. ටිය දාලක් ප්‍රිය මතු පිට ලෙල දෙන්නේ සුදද සුදේ සුදු කෙක ටිය දාලක් ප්‍රිය මතු පිට ලෙල දෙන්නේ ඊනහු කෝ කලුග ආචාර්ය පද්මශ්‍රී පණ්ඩිත් WD අමරදේව සූරීන් මේ කලා ක්ෂේත්‍රය තුල බොහෝ ගායක ගායිකාවන් රැසකට තනු නිර්මාණය කරමින් ඒ නිර්මාණ රසිකයින් අතර හැමදාමත් රැඳවීමට ශක්තියක් විය. මේ එවැනි සොඳුරු මතකයක්. බිඳක්ය වැට කොටු බැමි නැති අපේම අපේම නවාලන රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක් නපුරු රාජ හිම්මතේ රජ කරගෙන ඉන්න දිහාවක් අපට හිම්මතේ රජ කරගෙන ඉන්න ගුරු නිර්මාණකරුවාණන් අශෝකමාලා චිත්‍රපටයෙන් ආරම්භ කළ සිනමා දිවිය සාගර ජලය ගැටවරියෝ ගම්පෙරළිය දෙලුවක් අතර සත් සමුදුරු වැනි චිත්‍රපට රසකට තම සංගීත අධ්‍යක්ෂණය ලබා දීමට මේ සුඳුරු නිර්මාණකරුවාණන්ට හැකියාව ලැබුණේ වැඩසටහනවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නට එතුමාට අවස්ථාව ලැබෙන වගේම එතුමා සංගීත නිර්මාණය කළ නාට්‍ය රැසකි. පබාවති, ලෝමහංශ, වෙස්සන්තර ගීත නාටකය, බව කඩතුර ආදී ඉන් කිහිපයකි. අමරදේවයන්ගේ ප්‍රතිභාව ජනසිත වැළඳ ගන්නට තවත් හේතු වූයේ එතුමන් සතු වූ හඬ පෞරුෂය සහ දෑත සහ සිරුර ගීතයේ භාවයන් අනුව මෙහෙයවන ආකාරයයි. කොළොත්තොත නැත මහලු වී අවන්හල නැත පැනවි එදා හඳමයි හදත් යවුවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුදියේ වෙලුම් කුරමින් හමු වෙලා ගුණුන් රහසින් බැඳ ආදර පෙම් බලන් කැදපත් සොඳුරියේ පාත වත්සුන් දෙකොපුලේ හිසදා කොළොම් තොටනක මහලු වී අවන් කල නැත පැනවිවි එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත් සොඳුරියේ ආදරය හමු අවස්ථා පමණක් නොව ආදරයේ වියෝව පිළිබඳවද ඒ හඬින් ගැයුණු අවස්ථා අපමණයි. Thank you. වගේම ගීයක් නැලේ දයා හිතන්නේ එලිසබෙත් රජිනගේ ආරාධනෙන් මාලදිවයිනේ ජාතික ගීයට සංගීතය සපයමින් එතරිටද ලංකාවේ කීර්තිය පතුරවන්නට වෙනත් රටක ඉතිහාසයේ සම්දිස්ථානයක නම තබන්නටද අවස්ථාව ලද මේ සිරුරෙන් කුඩා සුවිසල් මිනිසා කිසිවිටකත් ඉන් උදම් නොවූ අතර සුනිල් ඉදිරිසිංහ වික්ටර් රත්නායක වැනි සමශෛලීය ගායකයන් සමග මෙන්ම නූතන ගායිකාවක වූ උමාරියා සිංහවංශ වැනි නූතන ගායිකාවන් සමගද ගීත ගයන්නට තරම් විවෘත නිහතමානී මනසකින් යුක්ත වුණා. මේ උත්තම මුනිසා සමග ගීතයක් ගයන්නට වරම් ලැබීම කොයිතරම් වාක්‍යයක්ද යන්න සුනිල් එදිරිසිංහන් පවසන ආකාරයට ඔහුට එක අවස්ථාවකදී සතරවනම් දෙව් මහරජ ගීතය ගයන්නට අමරදේවයන් ආරාධනා කළ මොහොතේදී තමා සිහිසුන් වූ බවයි අසමසම යුග මෙහෙවරක් ඉටු කළ අමරදේවයන්ගේ ගමන් මග වර්ණවත් වන්නට හේතු වූ කාරණා අන් කිසිවක් නොවේ. උපතින් දායාද කරගත් ප්‍රතිභාවමින්ම ජීවිතයේ ඔහු ලද නිහතමානීකමයි. සාහිත්‍යකාමීන්ගේ හද බැඳගත් කිසිදා මැකේ නොයන සිතුවම් ලෙසින් කාලාන්තරයක් රස විඳිය හැකි මහා නිර්මාණකාරයන් රසක් ඉටු කළ මේ මහා සාහිත්‍යකරුවා අපින් සමවරගෙන හරියටම අදට වසර 3කී. එහෙත් ඔහු කළ මෙහෙවර අතරමඟ නතර කරමින් ඔහු සාහිත්‍ය කලාවෙන් අපෙන් සමුගත්තද ඒ මෙහෙවර හැමදාමත් අප අතර මෙකී නොවන බව නම් නොඅනුමානයි. සතුට රැගෙන යලි වදින්න Thank you. අමරදීව හරසර විශේෂ වැඩසටහන නිෂ්පාදන සහාය ඉනෝකා ගමගේ පිටපත නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම නදීකා ගුණරත්න